කම්බකාරකමදී ඒක ජීවීමේ සභාපති එකතු වෙලා මේක විනාශම කරන හොරකම්ම කර කර. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ ගන්න දෙන්නේ සභාපති ඒවා ලේකමුත් ජීවීම් මේවා වෙනස් කර කර තනි කරන් වංචාව යන්නේ. ඊට පස්සේ ඒකට පරීක්ෂණ කරන්න වෙන නිලධාරීන්ට දේශපාලන බලපෑම් කර කර ඒවාට දානවා. ඒතර වෙන්නේ කියක් තිබ්බා මේ ළඟදී 1 කෝටි 34 ලක්ෂක බඩු කෝටියකට දීලා කරලා මේගොල්ලෝ එතනින් ජත්ත ගන්නවා. ඈ එතකොට හතරම තෙන්දේසි ඉවරයි. හරි මේගොල්ලෝ ඒක හතමාර වෙනකන් අතේ අතින් වික්ක ඉතුරු ටික. ඔය අදලි ද්‍රව්‍ය කඩදාවක් තිබ්බ ලක්ෂ දෙකක විතර මේගොල්ලෝ ඒක ලොකු ගානකට විකුණලා 7000 මෙහෙට බඳලා තියෙන්නේ සල්ලි. ඒ වගේ ලොකු විනාශකාරී දේවල් කරගෙන යනවා.